මාතා පිතු උපස්ථානං මෞපිය උපස්ථානය මේ ලෝකයේහි අනුහි පිරිසෙත් සතරක් පවත්නා බව ධර්මයේ උපකාශය. එහෙනම් බුදුවරයේ බුදු සංඝෝයේ මෑණියෝයේ ත්‍යානෝයේ යන්නේ බුදුරයන්ගේ පහළ වීම දුර්ලභය. බුදුරයන් පහළ වූ කලම රහතන් වහන්සේ පහළ වෙති. එහෙත් දෙමාපියෝ සේනොවිති ඔහු අනානි පහසුවෙන් ලබාගත හැකි සොයාගැනීම තමාරු නෙවේ සසර වසනාතේ සමාත ප්‍රයෝජන වන පරිදි මහත්ඵල සෝසේ ප්‍රදවාගත හැකි උතුම් සුඳුර වෙත් අදාවදා කලාපවා හොඳ නරක ඉගැන්වී හේන් ආදි ගුරුවරයෝ දෙවති තමන්ගේ ජීවිතයටත් වඩා උතුම් කොට සලසා තමන් නොකළ හැකි විහිසු දරා දූ දරුවන් සමූහයෙන් ඔබ හැමදෙනෙම මව්පියනට දිවිහිමි කොට නායකයෝ වන්නාහ. සමූහන සැලසීමෙන්ද නායක වීමට නොහැකිවේ. ගෝමුතුර අසවරේස්ද යන ප්‍රශ්නයට පිළිතුරු දෙන බුදුරජාණන් වහන්සේ මව් සමූහයේ ගෝමුතුරායි වදාළහ. දයාබර මව්පියන්ගේ දරු ප්‍රේමය දරුවනට නොතේරේ. මවකගේ ප්‍රේමය තේරෙන්නේ තවත් මවකටමය. සියසුගේ ප්‍රේමය තේරෙන්නේ තවත් සියසුටමය. මෞපියන්ගේ අගේ වැටෙන්නේ උතුමන් නැතිකය. උතුමන්ගේ දරු ප්‍රේමයේ සබඳුදයි තේරෙන්නේ නම් තේරෙන්නේ තමනුත් මෞපිය තත්වයට පැමිණි විටය. මේ අජාසත් කුමරාගේ කතාවෙන් හොඳට පැහැදිලි වේ. අජාසත් රජතුමා දේවදත්තුන්ගේ මෙහෙයීමෙන් තම පියාණන් නැරවීය. මේ රජතුමා මලදුනින් අජාසත් රජුට පුතෙක් ලැබුණේ. තනියම දෙසම එකවර ගෙනෙන ලදී. කාර්යදීපය පළමු කර සුභ ආරංචිය අජාසත් රජුට සැලකුණේ. පළමු පුතා ලැබුණු බව ඇසූ රජතුමා හට උපුලන ප්‍රේමයක් හටගත්තේ ව්‍යාපහොත්. එය සම මස් හිමිවිද ගොස් ඇත නිදුලි වල හැපී සිටියේ. දයාබර පිය කෙනෙකුට ඇති වන ප්‍රේමයේ සුබඳුයි සත්‍යස්ස වශයෙන් දෙන්නේ ඥානියන් වෙත වහාගත් ඥානියනි මපියතුමා මා සුදා කළ ප්‍රේමසලේද යති කුමාස්යන්නේද පුතමවනි ඔබ කුසෙත් සුසුංග ගත්කල ඔබගේ පීරයි තුමාගේ දකුණට පලා මේ බොන්නට මට දොළ දුකක් හටගත මම එම සියෙමි මම සෙත් වීමේ සුදු නැලීමේ බලක ප්‍රසූ කල මම ඒ සියෙමි ඔබ පියතුමා වහාම මගේ දොළ දුක සංසිඳ වේවි. මේ බවදත් නිමිති දන්නේ තම පියා මරණිත උපන් සුපේක්ෂී පවසා උපදින්නට පෙර සතුරායන අරුතුන් ඔබට අජාත ශක්තිය නම් කළහ. සුඛෝනාසරද උපන් පසුද ඔබ මරණයට මම සිටිනේ. සුමරේ සේම කරන්නේ රායතුමායේ වැලැස්වී උතුමනි ඔබ කුඩා කල ඔබගේ ඉරිල්ලේ ගෙඩියක් හතගෙන හඳමින් සිටියේ ඔබ නලවාගෙනීමට කාහටවත් බැරිය ඔබගේ පිය රජතුමා නදි වස්නේ හිඳ ඔබ උකුලේ සබා නලවමින් ගෙඩිය නේහිලා උරමින් සිටියේ ගෙඩිය මුවතුල පිසිවී ගියේ එහෙත් එහි සාරය ඒ පුතා ඔබ කෙරේ පැති ප්‍රේමයෙන් ඒ ඔබගේ දයාබර පියතුමා ගිල්ලේ අජාසත් රායතුමා උණුසුම් සඳුන්හිලි වහා පියරයිතුමා නිදහස් කරන්නේ නියම කලේ සේරජතුමා ඉදීන මල බයසු අජාසත් පුතාට සෞරහංගීමක් ඇති වී ගයි ඔබට තේරුම් ගත හැකිය ඔබේ සාස බුදුන් වන දේව රාජ්‍යසේවකත් වරක්වත් පෙරසිරිස්කාර ගිලමයින් ලවා දමෝපියන් හිට ගන්දවීම මැනවි ළමයින් සුතමන උසස් තත්ත්වයක සිටියත් දෙමව්පියන්ගෙන් යම් කිසි නිහියක් කිරීම නැලේ. දෙමව්පියන්ගේ නමද සරලක් සුගුණවන පරිදි අනේ අප දරුවෝ අපට මහාස්තකත්වයයි කියනට හැකිවන පරිදි අතිජාත හෝ අනුජාත දූ දරුවන් වීමට උත්සාහ දරන්න. ඔබගේ සුනීරු සාම කුමලා විසතෝ හිතලයෙන් විදුලි ලැබුවද සීනතේ වැටෙකුගේ මව්පියන් දෙකට හිතලාම වැඩ හොත් අවශ්‍ය කරන්නේ ඔබගේ පරපුරට ආයත් අක්බෝ රජතුමා නීතිපතාලන්දී උන්තිදීන් වශයෙන් මෑණියන් වහන්සේට ගරු කළ බව සිතන්න. මව්පියනට ඔබගෙන් ගෞරවයක්ම ලැබෙන සේවසන්න. කුසකලක නින්දාවකට ඉදුණු තබන්න. ඔබගේ නාමයෙන් දෙමව්පියන්ගේ නාමයද දෙමව්පියන්ගේ නාමයෙන් ඔබගේ නාමයද බබළුවන්න. අනේ අප දරුවන් නිසා අපි සතුටු වන්නේ දෙමව්පියනට කියනට හැකි වන පරිදි කීම ඔබ යුතුය සමස්තේ. අනේ මාංශා මාදුමා කියන කිසි කලක කිසි කරදරයක් නොවේවායි නිතිපතන්න. ගුණමන දෙලෙන් යුතු දරුවෙකු වන්නට නිසා ගන්න. කිමැති දරුවෝ දෙමාපියනට ආශිර්වාදයක් වෙත්වා. සාන්තියක් වෙත්වා. සාපයක් නොවෙත්වා.